ඊළඟ ඊළඟ ගැටලුව ස්වාමීන් වහන්සේ දැන් දැන් දුක්ඛ කියන ඒ විශේෂවදිනේ ඒ ලක්ෂණයට හේතුව තණ්හාව කියලා බාරි දැන් පැහැදිලි කළානේ. ඒකට මේ දුක්ඛ කියන ධර්මතාවයට මේ තණ්හාව හේතු වෙන්නේ ගැළපෙන්නේ කොහොමද කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න කරුණාකරලා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය හැටියට තණ්හාව. ඒ කියන්නේ සමුදය කියලා කියන්නේ උපදවන කාරණයනේ. එහෙමයි. දැන් එතකොට අපි දැන් දුක්ඛ කියලා දුක්ඛ ලක්ෂණය හැටියට හඳුනා. දුක්ඛ ලක්ෂණය හැටියට හඳුනාගත්තේ ආර්යයන් වහන්සේලා දේශනා කරන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සංස්කාරයන් ඒ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බවම දුක්ඛ ලක්ෂණයක්. එහෙමයි. ඊළඟට ඒවා බිඳී යන බවම දුක්ඛ ලක්ෂණයක්. එතකොට හට ගන්නා බව දුක්ඛ ලක්ෂණයක් වෙනකොට ඒ කියන්නේ හට ගැනීමම දුක්ඛ. එහෙමයි. එතකොට හටගත්තු නිසානේ මේක හට ගැනීම නැමැති දුක්ඛ ලක්ෂණය නිසා තමයි විපරිණාමය හෙවත් බිඳී යාම නැමැති දුක්ඛ ලක්ෂණයත් රඳාපවතින්නේ. එහෙමයි. එහෙමනම් ප්‍රධාන දුක්ඛ ලක්ෂණය වෙන්නේ හට ගැනීම. එහෙමයි. එතකොට හටගත්ත එක නිරුද්ධ වුණාට පස්සේ නැවතත් හට ගන්නවා අදාළ හේතු ප්‍රත්‍යයෙන්. එතකොට දැන් දැන් රූප කොට දැන් රූප හට ගන්න සාධක කීපයක් තියෙනවා කර්ම චිත්ත ඍතු ආහාර කියලා. ඒවයින් හට ගන්න. දැන් රූප හටගත්තයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ මේ නාමය හට ගැනීම තුළ මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන්නේ. නාමය නැවත නැවත හට ගැනීම සිද්ධ වෙන ප්‍රධාන සාධකය තමයි තෘෂ්ණා. තෘෂ්ණාව නැතිනම් විඥාණය මෙතන නිරුද්ධ වුණාම යලිත් ආත්ම භාවයක් හැටියට ප්‍රතිසන්දි විඥානයක් හටගන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානය හටගැනීමේ ප්‍රධාන සාධකය තමයි තවදුරටත් මේ භවයේහි පවතින්නට ඕන ජීවත් වෙන්න ඕන කියන අදහස. ඒකට තමයි භවතණ්හාව. භවතණ්හාව කියන්නේ ඊළඟ භවයක උපදින්න ඕන කියලා හිතන එකම නෙමෙයි. ඊළඟ භවයක උපදින්න ඕන කියලා හිතනවා නම් තිරසන් සත්වෙම උපදින්න විදිහක් නැති වෙනවා. මොකද ඒ සත්තුන්ට ඊළඟ භවයක් ගැන සංඥාවක් නැහැ. එතකොට ඉරාකුහුවා පවා මැරුණු සැනින් යලිත් උපදින්නේ ඊළඟ භව කතාවක් නිසා නෙමෙයි මැරෙන මොහොත වෙනකොට තව දුරටත් පවතින්න ඕන ජීවත් වෙන්න ඕන කියන අදහස ඕනකම කැමැත්ත එතනත්තගේ සිතේ තවමත් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මෙතන කර්ම වේගයෙන් හටගත්තා වූ චිත්ත පරම්පරාව නිරුද්ධ වෙනවා නිරුද්ධ වුණාම ඒක එතනින් ඉවර වෙන්න ඕන හරිනම් නමුත් ඉවර වෙන්නේ නැහැ අර තව දුරටත් පවතින්න ඕනේ කියන කැමැත්ත විසින් යලිත් විඥානයක් ජනිත කරනවා ඒක තමයි ප්‍රතිසන්දි විඥානය ප්‍රතිසන්දි විඥානය ඇති කරපු ගමන් එතන ඉඳලා නාම රූප සලආයතන පස්ස වේදනා ආයේ මේ සමස්ත සංස්කාර පද්ධතියම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා එතකොට සත්වයක් හැටියට අපි හඳුනා ගන්නා වූ මේ පංචස්කන්ධ ක්‍රියාවලිය එක ආත්ම භාවයකින් නිමාවටපත් නොවි දැන් මේ මේ ආත්මේ එක දැන් හටගෙන ඉවරයිනේ දැන් අපට ආයේ මේක නවත්තන්න බැහැනේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම රැස් කරගෙන දැන් අපි ඉපදිලා ඉවරයි දැන් අපට ඕන නම් පුළුවන් මේක නැවත නොයිපදී පවත්වා ගන්න නොයිපදී පවත්වා ගන්නව වෙනුවට යලිත් උපදින්නේ මොකක් නිසාද අර පැවතීමේ ජීවත් වීමේ කැමැත්ත නම් වූ භව තණ්හාව නිසා. ඒ භව තණ්හාව හේතු කොටගෙන විඥාණය යලි හට ගන්නකොට ඒ ඔස්සේ සමස්ත පංචස්කන්ධ ක්‍රියාවලියම යලිත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට සංස්කාර හැටියට සමස්ත ලෝකේම තියෙන මේ පංචස්කන්ධයනේ. එතකොට මේ සමස්ත පංචස්කන්ධය ඉරහඳ තාරකා සම්බන්ධව නෙමෙයි මේ තමන් උපාදාන කරගත්තු පංචස්කන්ධ ක්‍රියාවලිය නිමා නොවි නැවත නැවත ජනිත වෙන්නේ තණ්හාව නිසා. එතකොට දුක හැටියට අපි හඳුනාගත්තේ මොකද්ද? මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවමයි දුක්ඛය. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවට ප්‍රධාන මූලය වෙලා තියෙන්නේ අර කියන තණ්හාව. ඒ නිසා තමයි දුක්ඛය හට ගැනීමේ ප්‍රධාන හේතුව තණ්හාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ තණ්හා කියන කාරණය අපි හිතලා කරන දෙයක්වත් කවුරුවක් කරන දෙයක්වත් නෙමෙයි අපේ මනස තුලම තියෙන අර දුක්ඛ කිව්වා වගේ සදාතනික යම් ධර්මතාවයක්. ධර්මතාවයක්. එතකොට ඇත්තටම වැදගත් වෙන්නේ අන්න ඒව තමයි අපිට මේ දැන් තණ්හාව දන්නේ නැහැ මම මේ ඊළඟ භවයක් ඇති කරනවද මම මේ දේවල් අලවනවද කියන ඒ මොකක්වත් දන්නේ නැහැ. දැන් අර අපි එයා ක්‍රියාත්මක වෙනවා. අර හාල් පිටි ටිකට වතුර දාපු ගමන් මේ ටික ඔක්කොම එකට එකතු වෙලා ගුලි ගැහුනේ. ඒතකොට වතුර දන්නේ නැහැනේ මම මේ පිටි ටික බන්ධනය කරලා ගුලියක් හදනවා කියලා. ඒකෙහි බන්ධන ක්‍රියාවලිය. අන්න ඒ වගේ තණ්හාව යම් තැනක තියෙනවා නම් තණ්හාව දන්නේ නැහැ. ඒක මම මේ බන්ධනය කරනවා සත්‍යය අල්ලගන්නවා එහෙම කතන්දරයක් නැහැ. ඒක යම් තැනකදී ඔක්කොම අලව ගන්නවා බන්ධනය කරනවා. කාන්තම යම් තැනකද කාන්තම දන්නේ මම මේ යකඩ කුඩු එකතු කරගන්නවා යකඩ කෑලි අලව ගන්නවා ඒවා ඒවට මං කැමති ඒවා ලං කරගන්න ඕන කියලා එකක් කාන්තම දන්නේ ඒහි ශක්තිය මත අර අවට තියෙන ලෝහ වර්ග ඒකට ඇදෙන්න සුදුසු ලෝහ වර්ග ටික ඒකට ඇදිලා එනවා ඒකෙහි ක්‍රියාකාරීත්වය ඉතින් අන්න ඒකට ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මේ ඉන්ද්‍රිය හයට ගෝචර වන අරමුණක් අරමුණක් පාසා අපි හිතුවත් නැතත් මේ තණ්හා කියන ධර්මතාවය නිසා ඇලීම හෝ ගැටීම සිද්ධ වෙනවා. තණ්හා නැමැති ධර්මතාවය නිසා ඇලීම හෝ ගැටීම හට ගන්නවා. නමුත් අපට ඕනනම් පුළුවන් අපි අර මුලින් කතා කළා වගේ සිහිය, ප්‍රඥාව, වීරය අවදි කළොත් අර ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු වලට මේ තණ්හාව නැමැති ධර්මතාවය හට ගැනීම ඕනනම් අපිට නවත්තන්න වළක්වන්න පුළුවන්. ආන්න ඒක තමයි මට පැහැදිලි කරගන්න ඕනකම තියෙනවා. එතකොට ඒක ඒක අනිවා දැන් අපි මේ පටිච්චසමුපාදයේදී ඉදිරියේදී මේව සාකච්ඡා කරනවා. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාර හටගත්තාම සංස්කාරයෙන් විඥානය හටගත්තාම එතනින් එහාට නවත්තන්න බැරි කොටසක් තියෙනවා. ඒ තමයි ඵල ධර්ම ටික. මොනවද නවත්තන්න බැරි? විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා කියන තැනට එනකන් බුදුහාමුදුරුවන්ටවත් ඒ ටික නවත්තන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ නැමැති පංචස්කන්ධේ ජනිත වුණේ పూర్ව අවිද්‍යාව නිසානේ. ඒ අවිද්‍යාව සහ පුඤ්ඤාවි සංඛාර නිසානේ අවිද්‍යාව සහ පුඤ්ඤාවි සංඛාර නිසා සිද්ධාර්ථ කුමාරයා නැමැති පංචස්කන්ධේ ජනිත වුණාට පස්සේ උන්වහන්සේ බුදු වුණාය කියලා උන්වහන්සේට අර විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා කියන තැන එනකම් බුදුහාමරන්ටවත් නවත්තන්න බෑ. ඒක අර හේතුන්ගේ ඵල ක්‍රියාවලිය. හැබැයි වේදනාපච්චය තණ්හා කියන තැන තමයි ඊළඟට කඩන්න පුළුවන් තැන. එහෙමයි. එතකොට මේ භව චක්‍රය කඩන්න පුළුවන් ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව අනිත් එක තමයි තණ්හාව. එතකොට ඔය දෙක තමයි මූල ධර්ම මේ මේ සමස්ත ක්‍රියාවලිය. එතකොට කඩන්න පුළුවන්නේ ඔය දෙකෙන් තමයි. හැබැයි මෙතන තණ්හාවෙන් මේක කඩන්න පුළුවන් වුණාට ඒ තණ්හාවෙන් තණ්හාව නඩත්තු වෙන්නේ අවිද්‍යාව මත. ඒ නිසා තණ්හාවෙන් කඩන්න නම් අවිද්‍යාව කඩලා ඉන්න ඕන. ඒ නිසා තමයි මේ තණ්හාව දුරු කිරීමේ ක්‍රියාවලිය හෙවත් මාර්ගය සම්මා දිට්ඨිය මුල් කොටගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක තණ්හාව අපිට බලහත්කාරයෙන් අමෝමයේ තණ්හාව දුරු කරන්න හැදුවට බෑ. තණ්හාව කියන එක නඩත්තු වෙන්නේ අර නොයැටහෙන ගතියත් එක්කලා. සංස්කාර ධර්මයේ යථා ස්වභාවය වැටහෙන්නේ නැති ගතිය. ඒ නිසා අපි වෑයම් කරන්න ඕන සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වටහා ගන්න. මේ පටිච්චසමුපාද ධර්මය හොඳට අධ්‍යයනය කරමින්, ත්‍රිලක්ෂණ ධර්ම අධ්‍යයනය කරමින් අපි වෑයම් කරන්න ඕන මේක සරු දෙයක් නෙමෙයි කියන යථාර්ථය ප්‍රකට කරගන්න. අන්නේ යථාර්ථය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න තමයි තණ්හාව ටිකෙන් ටික ශ්‍රේ වෙන්නට පටන් ගන්නේ. එතකොට ඒ අවිද්‍යාව වෙනුවට විද්‍යාව උපදවමින් තමයි අර සතිය සම්පජඤ්ඤය සහ වීරිය පැවැත්වෙද. ඒ සම්පජඤ්ඤය කියලා කියන්නේ මේ ප්‍රඥාව උපදවන මූලය අර අපි කිව්වේ දැන් දරුවෙකුට යම් කිසි උපකරණයක් ගැන ඉගෙන ගන්න ඕන නම් එයා ඒ දිහා බලාගෙන ඉන්නේ නිකම්ම නෙමෙයි මේක අධ්‍යයනය කිරීමේ ඕනකම ඇතුව. ඒ ඒක තමයි විමසිලිමත් බව. අන්නේ විමසිලිමත් බව තුලින් තමයි දැන් මේ යථාර්ථය ටිකෙන් ටික ප්‍රකට වෙන්නේ. එහෙම ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න තමයි අපිට අර ආරම්මණයන් තුලින් වේදනාව ජනිත වෙනවා. නමුත් මම මේ වේදනාවට මෙතරම් වහල් විය යුතුද මේක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන විඳී යනවා. මේක මේ මම විඳිනව වෙන කෙනෙක් විඳවනවත් නෙමෙයි. මෙතන මේ හේතු ප්‍රත්‍යයෙන් ඇතිවෙන ක්‍රියාවලියක් නේද මේ ඇතිවෙමින් නිරුද්ධ වෙන්නේ කියන එක හරියට දකින්න දකින්න තමයි ඔහුට ඒ පිළිබඳව තියෙන ඇල්ම බන්ධනය උපාදානය වෙනුවට යථාබෝධය පහළ වෙන්නට යන්නේ. ඒවට තමයි වහන්සේ ඒ ඉන්ද්‍රිය අරමුණු එක්ක ඇතිවන වේදනාවේ ලැබෙන ආස්වාදයේ රාගය හෝ ද්වේෂය හෝ ඒ ආස්වාදය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපිට අපේ නුවණින් දකින්න එදිනෙදා ජීවිතයේ දකින්න ප්‍රගුණ කරොත් පුහුණු කළොත් එතනින් ඒ ඒ චේන් එක කඩන්න පුළුවන් වෙයි නේද? ආ කඩන්න පුළුවන්. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතලා වැඩක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න නම් අනිවාර්ය කාරණයක් තමයි ඒක හටගන්න හේතුව දැකගන්නේ. අර දැන් මුලින්ම අපේ අරුණමනතුංග මහත්මයා ඇහුවේ උදයවය ඥානය ඇති වුණා උනත් මේ ප්‍රඥාව පුළුල් වෙන්නේ නැහැ මේ කියන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය දකින තාක්කල්. ඒ කියන්නේ උදයවය කියලා අපි දකින්නේ ඇති වෙලා නැති වෙනවා. හැබැයි ඇති වෙලා නැති වෙනවා දකිනකොට මේක ඇති වෙන්නේ මෙහෙමයි කියලා පෙනුනොත් තමයි මේ මේ හේතුප්‍රත්‍යයෙන් හැටි ඇති වෙලා ඔන්න බිඳෙනවා. ආයේ මේ මේ හේතුප්‍රත්‍යයෙන් ඇති වෙලා ඔන්න බිඳෙනවා. කියන එක පැහැදිලිව පෙනුනොත් තමයි අපිට මෙතන අවශ්‍ය තරම් හොඳ පසුබිමක් ගොඩ නැගෙන්නේ ප්‍රඥාව. එහෙමයි. එතකොට අර අර බිඳීම දැක්ක දකින්නකොට අපිට මේක નિસරුයි කියන ගතියක් ඇති වෙනවා. හැබැයි මේ මේ નિસරු ධර්මය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක හරියට හඳුනගත්තට පස්සේ තමයි අපිට මේක නවත්තන්න පුළුවන් වෙන්නේ.